දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධයේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨිති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්තුනි මේ පින්වත් සියලු දෙනාම අද දවසේදී විශේෂයෙන්ම ලක්වාසී බෞද්ධ අපි සියලු දෙනාට බොහෝම වටිනා කාල පරිච්ඡේදයක් වෙන මේ අවස්ථාවේදී ඒ උතුම් වූ අවස්ථාව සිහිපත් කරගෙන සද්ධර්මයක් ශ්‍රවණය කරන්ටයි හැමදෙනාම දැන් මේ සූදානම් වෙන්නේ. මොකක්ද ලක්වාසී අපි හැමදෙනාටම වටිනා අවස්ථාව ඒ තමයි මේ එළඹෙන පොසොන් පොහොය ඒ පොහොය දවසේ තමයි අනුබුදු අරියත් මිහිඳු මහරහතන් වහන්සේ ඔබත් මාත් කෙරෙහි අනුකම්පාවෙන් මේ ලංකාව ද්වීපයට පැමිණිලා මේ දුක්ඛාගත සසරෙන් අපිට එතර වෙන්න තියෙන තථාගතයන් වහන්සේගේ පණිවිඩය ලබලා දුන්නේ. ඉතින් ඒ බඳු වටිනා අවස්ථාවක් සිහිපත් කරමින් එදා ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ලංකා දොරන් තලයට ඒ තථාගතයන් වහන්සේගේ පණිවිඩය ගෙනල්ලා දුන්නු ඒ මහෞත්මයන් වහන්සේට කෘතුපාකාර ගුණ සැලකීම් වශයෙන් ඒ සම්බුද්ධ ශාසනයට වඩා සාධාරණයක් ඉෂ්ට කරන්ට අපි හැමදෙනාටම පුළුවන් ඒ තමයි මේ ධර්මය අහලා ඊට අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරුණොත් එහෙම හැසිරුණොත් අපිට මේ ජීවිතයේම දුක නිවා කරගන්නට පුළුවන්. ඉතින් හැමදෙනාටම මේ දුක්සහගත ජීවිතය දුක්සහගත සසර පැවැත්ම මේ ජීවිතය තුළදීම අවසන් කරගන්නට උපකාරී වෙන වටිනා දහම් කරුණු ටිකක් තමයි අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න හදන්නේ. විශේෂයෙන් මේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළ ඒ සද්ධර්ම දේශනාව අද දවසේදී ලෝකයා වෙත විසුරුවා හැරීම සඳහා බැතිබර දායකත්වය සපයනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන සිරිසේන බදුරිලිය මහත්මයා සහ එම මැතිණිය ඇතුළු බදුරිලිය පවුලේ සියලු දෙනාම දුවත් පුතත් ඒ දුවගේ පුතාගේ පවුලේ සියලු දෙනාම දුවදරු මොනපුරු මිනිපිඩි සියලු දෙනාම එකට එකතු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් අවිද්‍යා අන්ධකාරය තුල ඉන්න තව එක්කෙනෙක් හෝ ප්‍රඥා ලෝකේ ලබාගෙන සසර දුකින් ඈතර වේවා කියන බොහෝම කරුණාබර සිතින් තමයි බදුරිලි පවුලේ සියලු දෙනා මේ දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ. පින්වත්නි අද දවසේදී මේ පින්වතුන්ට මම මුලින් මතක් කළා වගේ මේ දුක්සහගත සසර ගමන නිමා කරගන්නට උපකාරී වන අතිශයම වටිනා වැදගත් දහම් කරුණු ටිකක් මම පැහැදිලි කරලා දෙනවා මේ දේශනා කරන ධහම ඇත්තටම යම් කිසි කෙනෙකුට තේරුණොත් දැක්කොත් නෙමෙයි තේරෙන මට්ටමකටපත් වුණොත් එපමණකින්ම මාර්ගස්ත පුද්ගලයෙක් කියලා කිව්වත් කමක් නැහැ. එච්චරට මේ ධර්මයේ වටිනා අර්ථයක් තියෙනවා. ඒ නිසා ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකම මේ දේශනාව හැම දිනම ශ්‍රවණය කරන්නට ඕනේ මොකද දේශනාව තුල අන්තර්ගත කරුණු බොහෝම සියුම් ගැඹුරු ස්වභාවයක් ගන්න නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නෙම මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට පැහැදිලි කරලා දෙන්න තමයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණු නිසා අවබෝධ කරගත්තේ නැති නිසාමයි මේ ලෝකයා ජරා මරණ දුක් විඳින්මින් ඉමක් කොනක් නැති මේ දුක්ඛාගත සසර ගමන ඒ නියත දුවන්නේ සැරිසරන්නේ. ඉතින් මේ සසර ගමන නතර කරගන්න පුළුවන් එකම ක්‍රමෝපාය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම. වරක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලට කවුරු හරි කිව්වා උදේටත් අඩයටි පාරවල් 100ක් ගහනවා දවල්ටත් අඩයටි පාරවල් 100ක් ගහනවා හවසටත් අඩයටි පාරවල් 100ක් ගහනවා මේ වගේ දවසට අඩයටි පාර 300 ගානේ ගුටි කකා අවුරුදු 100ක් ජීවත් වුණොත් අවුරුදු 100කින් පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කිව්වොත් බොහෝම ඉක්මනට කැමති වෙන්න, වහාම කැමති වෙන්න, ශීඝ්‍රයෙන් කැමති වෙන්න කියලා මතක් කරනවා. මොකද දවසට පහරවල් 300 ගානේ අවුරුදු 300ක් අවුරුදු 100ක් පුරාවට ගුටි කනකොට ඒ පහරවල් ගණන ගණන් කරන්න උනත් පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණොත් එපමණකින් සසර ඉවරයි. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවී සසර ඉන්නකොට ගුටි කන්ට වෙන පහරවල් ගන්න මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මයේ වටිනාකම අර්ථය එච්චරට වටිනවා කියන කාරණාව පෙන්වන්නයි තථාගතයන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. ඒ නිසා මේ පැහැදිලි කළ දෙන දේශනා කරුණ ටික උදට ශ්‍රවණය කරන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙකුට දුක්ඛේ ඥානං හොඳට මතක තබා ගන්නට ඕනේ මේ ටික පවසන්නේ දුක්ඛේ ආඥානං වූ ඔබටත් මටත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය මේ විදිහට දුක විස්තර කරලා අවසානයේදී ඒ සියලු දුක් ඔක්කොම කැටි කළා කැටි කළා මේ සියලු දුක් ඔක්කොම කියනවනම් පංච උපාදාන ස්කන්ධයට කියන්න වෙනවා කියලා පෙන්වනවා. මොකද පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරගෙන ඉන්න තාක් පංච උපාදාන ස්කන්ධයෙන් නොමිදෙන තාක් ඔන්න ඔය කියපු දුක් ටික උරුමයි ඔය දුක් ටික විඳින්න වෙනවා. පංච උපාදාන ස්කන්ධය කියනකොට රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ ඇහැ රූප කන ශබ්දේ නාසය ගන්ධේ දිව රස කය පොට්ටබ්බ මනස දා කය පොට්ටබ්බේ කියන ටික තමයි රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධය කියන්නේ ඒ ආයතන හය හරහා චක්කු සම්පස්යෙන් උපදින වේදනා සංඥා චේතනාවක් තියෙනං චක්කු විඥානයක් තියෙනං සෝත සම්පස්යෙන් උපදින සෝත සම්පස්යෙන් උපන් වේදනා සංඥා චේතනාවක් තියෙනම් සෝත විඥානයක් තියෙනම් ඒ වගේම ගාහන සම්පස්යෙන් ජීවා සම්පස්යෙන් කාය සම්පස්යෙන් මනෝ සම්පස්යෙන් උපදින යම්ම වේදනා සංඥා චේතනාවක් තියෙනම් මෙන්න මේවා වේදනා උපාදාන ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය සංකාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධයට යනවා කෙටියෙන් කිව්වහම පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියන තුන් ලෝකේ අනුවම ගිය යම් තා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ පැවැත්මක් තියෙනම් අන්නේ ස්කන්ධයන්ගේ පැවැත්මට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මොකද ඔය හැම ස්කන්ධයක්ම ආශ්‍රව සහිත මනසකට හසු වෙන දේවල්. ඒ නිසා ඒවා කියනවා සාසවයි කියලා. සාසව ස්කන්ධයේ හැම වෙලේම උපාදානයට තණ්හා උපාදාන වශයෙන් ගන්නට හිතයි. උපාදානයට හිතයි. එතකොට ඔන්න ඔය පංච උපාදාන ස්කන්ධය කියන්නේ රූපේ දුකක් වේදනාව දුකක් සංඥාව දුකක් සංකාරය දුකක් විඥානයේ දුකක් ඇයි දුකක් කියන්නේ ඒ ටිකේ ඉන්න තා ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්න සියලු කායික මානසික දුක් ඒ වගේම මෙලෝ විතරක් නෙමේ සතර අපායේ තියෙන යම්තා දුකක් තියෙනම් මේ ලෝකේ යම්තා දුකක් තියෙනම් ඒ සියලු දුක්ම විඳින්න වෙනවා කියලා සෘතවත ආර්ය ශ්‍රාවකයා අහලා තියෙනවා. අහලා තියෙනවා. තාම දකින්නේ නැහැ. දුක්ඛේ ඥානං මොකද ලෝකයේ රූපය කියන්නේ වස්තුවක් කොට නිදානයක් කොට මම මගේ මගේ ආත්මය කියලා මම ආයනය කරන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ දුක කියලා යම් දවසක පිළිසිඳ දැක්කොත් දුක කියන නුවණ ආවොත් මොන දුක්ඛේ ඥානං ආවොත් ඊගවට දුකට හේතුව තණ්හාව කියනකොට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තුන් ආකාර අපිට කාම වස්තු කෙරෙහි යම් තණ්හාවක් තියෙනවනේ කාම වස්තු කියලා කියනකොට ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් කියන වස්තු ඒ වගේම දුව පුතා අම්මා තාත්තා මුණුපුරා මිනිපිරි නෑ දැවියාත හිතයිසින් කියලා ඒ සවිඥානික වස්තු ගැනත් අපිට තණ්හාවක් තියෙන්නේ. එතකොට මෙන්න මේ තණ්හාව තමයි කාම තණ්හාව කියලා කියන්නේ. භව තණ්හාව කියලා කියන්නේ රූප භවය අරූප භවය අනුගිය තණ්හාව. කාම ලෝකේ ඉන්න කෙනාටත් භව තණ්හාවක් තියෙනවා. මේ අපි දෙවියෙක් වෙනවා නම් බ්‍රහ්මෙක් වෙනවා නම් චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවා නම් අහවල් කෙනෙක් වෙලා උපදිනවා නම් කියලා ප්‍රාර්ථනා කරනවා භව තණ්හාව තියෙනවා. විභව තණ්හාව කියන්නේ ටිකෙනුත් පින්වතුනි මේ කාම තණ්හාව භව තණ්හාව කියන දෙකේම තමයි අපිව තවත් අලවල බඳවලා තියෙන්නේ. එතකොට මොකද මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ ඒ නිසා ඉන්නකම් මොන විදියට හරි හොඳට ජීවත් වෙන්න ඕනේ කියන අදහසෙන් තමයි විභව තණ්හාව තියෙන්නේ. මෙන්න මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තමයි පින්වතුනි පංච උපාදාන ස්කන්ධ නැමැති දුකේ දිලි කොක්කේ අපිව එල්ලන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ අපිව ඇලෙන්නේ බැඳෙන්නේ මෙන්න මේ කාම වස්තු නිසායි. අපි දුවට පුතාට ගෙවල් දොරවල් වලට මිල මුදල් වලට රන් රිදී වලට මුතුමැණික් වලට යාන වාහන වලට තමයි කැමති. හැබැයි ඒ කැමති දේවල් කියලා පරිහරණය කරන්න ගියාම අපිට පරිහරණය කරන්න වෙලා තියෙන්නේ අපිව අහුවෙලා තියෙන්නේ අන්න අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ දුකේ තමයි අපිව අහු වෙලා බැඳිලා තියෙන්නේ. එතකොට එයා දන්නවා පංච උපාදාන ස්කන්ධයේ දුක. ඒ දුකේ කොටු වෙලා බැඳිලා අද ජරා මරණ සීළු දුක් විඳින්න වෙලා තියෙන අපිට මෙන්න මේ තණ්හාව නිසායි කියලා දන්නවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධේ ඥානං කියන කොටාව දුක නැති කරන්න තියෙන්නේ මොකක්ද අන්න අර ඉහත කියපු කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තුන් ආකාර තණ්හාව තණ්හාව නැතිකොලොත් තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධ දුක නැති වෙන්නේ. මොකද තණ්හාව නැති වෙනකොට අපි පංච උපාදානස්කන්ධයේ දුකක් කියන එක දකිනවා. පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා දකිනකොට තණ්හාව නැති වෙනවා. හොඳට මතක තබා ගන්න තණ්හාව නැති වෙනකොට පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා පේනවා පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා පේනකොට තණ්හාව නැති වෙනවා පෙරපස නැතුව ඒ ධර්මතා දෙක එකට වෙනවා එතකොට ඒ තණ්හාව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධ වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට තියෙන මගයි කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මාර්ගයක් පෙන්වනවා පින්වතුනි මේ මාර්ගයේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා මොකක්ද පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියලා නොදකින ලෝකයට පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියන නුවණ ගෙනත් දෙන්නේ මෙන්න මේ මාර්ගය තුලින් දුක ඇති කරන තණ්හාවක් තිබුණට ලෝක කෙනෙකුට තණ්හාව දුක ඇති වෙන හේතුව කියලා දැනගත්තොත් ඒක නැති කරන්න බෑ තණ්හාව ඇති වෙන සීමාව තුල හැසිරෙමින් තණ්හාව ඇති වෙන වපසරිය තුල තණ්හාව ඇති වෙන වටපිටාව තුල තණ්හාව නැතිවීමට කාරණා ගොනු වෙන්නේ නැහැ එකතු වෙන්නේ නැහැ තණ්හාව නැති වෙන්නේ නැහැ නිරුද්ධ වෙන්නේ නැහැ තණ්හාව නැතිකරන්න නිරුද්ධ කරන්න බෑ ඒ නිසා ඒ තණ්හාව නිරුද්ධ කළා ප්‍රහාණය කළා නිරෝධේ සාක්ෂාත් කරන්න විශේෂ වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ අන්න ඒ වැඩපිළිවෙලට කිව්ව සම්මා දිට්ඨි කියලා. මේ ඒ සම්මා දිට්ඨිය කියලා කියනකොට ඒක මාර්ග සම්මා දිට්ඨිය මේ ආර්ය අෂ්ටාංග මාර්ගය එකට ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට පින්වතුනි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අන්න අර තණ්හා නිරෝධය අරමුණු කරගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ මාර්ග දර්ශනයේ අනුව ජීවත් වෙනකොට ඒ මාර්ග දර්ශනය වඩනකොට දුක ඇති කරන හේතු තණ්හාව පවත්වන්න බැරි වෙනවා. තණ්හාව පවතින්න පවත්වන්න බැරි වෙන විදිහට තමයි මේ මාර්ගය සැකසලා තියෙන්නේ. මාර්ගයේ වඩන කෙනා අමුතුවෙන් දුක පිළිසින දකින්ද තණ්හාව ප්‍රහාණය කරන්න, Nirodhe සාක්ෂාත් කරන්න මහන්සි ගන්න ඕනේ නැහැ. ඒ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩනකොට දුක පිරිසිඳ දැකලා සමුදය දුරු වෙලා Nirodhe සාක්ෂාත් වෙනවා කියන ටික කෙරෙනවා. ඒ මාර්ගයේ වඩනවා කියන කාරණාව අපිට කරන්න තියෙන්නේ පින්වතුනේ වෙන මොකවත් නෙමේ පංච උපාදානස්කන්ධේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් බලන එකයි. පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් බලනකොට පින්වතුනි දුක පිරිසින් දකිනවා සමුදය ප්‍රහාණය වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මේ පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් තතුසේ අවබෝධ නොකලාද ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව තුල සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට කිව්වේ නැහැ. මහනි යම් දවසක මම මේ පංච උපාදාන ස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධී ඇතිවීමත් නැතිවීමත් තත්තු පරිදි අවබෝධ කරගත්තද සාක්ෂාත් කළාද දැනගත්තද එදා දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ සත්ත්ව ප්‍රජාව තුල මම සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට මම පිළින කළා කියන කාරණාව. එතකොට මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලීම නැමැති එකම ධර්මතාවය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නිදොස් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය නිදොසු දුස් නැති නිදොසු ආර්ය වූ ඊ타මත් උතුම් වූ මනවින් දුක් ගෙවීමට යන ස්කන්ධයන්ගේ උදේවැය කියලා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට මනාකොට දුක් ගෙවීමට යනවා එහෙනම් දුක දන්නවා දුක ඇතිවීම තණ්හාවයි කියලා දැනගත්තා තාම කරන්න බෑ දුක පිරිසින් දකින්නෙත් නැති ඕගොල්ලන්ට මේ කියන්නේ දුක පංච පදස්කන්ධය දුකයි කියලා පිරිසින් පිරිසින් දකින්නේ නැහැ දැකලත් නැහැ හැබැයි දුකයි කියලා පිරිසිඳ දැක්කොත් ඒකට හේතුව තණ්හාව මෙන්න මේ තණ්හාවයි කියලා දන්නවා තාම තණ්හාව නැති නොවිච්ච ඔබටයි කියන්නේ මෙන්න මේ තණ්හාව ප්‍රහාණය වුණොත් උන්වයි පංච උපාදානස්කන්ධ දුකෙන් නිදහස් වෙනවා දුකයි කියන නුවණ එනවා නිදහස් වෙනවා ඒ තණ්හා නිරෝධය සාක්ෂාත් කළොත් තණ්හා නිරෝධය සාක්ෂාත් කළොත් මේ සියලු දුක අවසන් කරන්නට පුළුවන් ඒකට මෙන්න මේ මගයි කියලා තමයි පංච උපාදානස්කන්ධයේ උදේවැය පෙන්වන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන කෙනාට බලනකොට අන්න අර ටික ඉබේම පිරීගෙන යනවා. යම් වෙලාවක පංච උපාදානස්කන්ධ දුක පිරිසිඳ දැක්කද තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණාද Nirodhe සාක්ෂාත් වුණාද එදාට මගවඩල ඉවරයි. එදාට පංච උපාදානස්කන්ධය උදේ බලන්න ඕනේ නැහැ. කලයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියන තැනට පැමිණෙනවා. පින්වතුනි අපි පොඩ්ඩක් එහෙනම් බලමු මේ පංච උපාදානස්කන්ධයේ උදය වැය බලන්නේ කොහොමද කියන කාරණාව. මෙන්න මෙතන තමයි හොඳට අපේ සිහිය නුවණ යෙදෙන්නට ඕනේ මේ ජීවිතේ නෙමේ අනන්ත ජාති සංසාරේ අපි ඇසුරු කළ කෙලෙස් සහිත ආශ්‍රව සහිත වටපිටාව ගෙවෙන්නේ වටපිටාව ගෙවා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ තුලින් මේ ස්කන්ධයන්ගේ උදේවැයට තමයි අනාශ්‍රව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. එතන ස්කන්ධයන්ගේ උදය වැය කියලා කියන්නේ නිකම්ම අපි ස්කන්ධයන් උදේ වැය බලනවා නෙමෙයි අපිට ජීවත් වෙනකොට ඒ ජීවිතයට මේ ස්කන්ධයන්ගේ උදේ වැය දන්නා නුවණ යොදා ගන්නට ඕනේ. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියලා කරන්න පින්වත්තුනේ රූපයක් බලමින් ඉන්නවා සද්දයක් අහමින් ඉන්නවා ගඳ සුවඳක් ලබමින් ඉන්නවා රසක් ලබමින් ඉන්නවා ස්පර්ශයක් ස්පර්ශ කරමින් ඉන්නවා යම් කිසි ධර්මාරම්මණයක් සිහි කිරීම කරමින් ඉන්නවා ඔන්න ඔය ස්පර්ශ ආයතන හයේ පැවැත්මට තමයි අද අපි මේ මම මම ජීවත් වෙන පුද්ගලික සත්වයක් කියලා අපි සත්ව පුද්ගල භාවයෙන් කතා කළාට උන්වයේ ධර්මතා හයේ පැවැත්මක් මෙතන තියෙනවා. අන්නේ ධර්මතා හයේ පැවැත්ම ඇති වෙන්නේ හා නැති වෙන්නේ කොහොමද කියලා බලන එකයි මේ ස්කන්ධයෙන් උදේවැය පෙන්වන්නේ. ඒ කියන්නේ වෙනද වගේ අසහියෙන් ජීවත් වෙන්න එපා. පින්වතුනි ලෝකෙ මෙන්න මේ ටික බලන්ට වෙනස හඳුනා ගන්නට ධර්මයේ නැති ලෝකේ ඉන්න කෙනෙක් ඇහෙන් ඇහැ පරිහරණය කරනකොට එයා දන්නේ රූප බලන්න විතරයි. එයා ලෝකේ කෙනා හැම වෙලාවෙම ඇහැ පරිහරණය කළොත් පරිහරණය කරන්නේ රූපයක්මයි එයා රූප බලමින්මයි ඉන්නේ. කන පරිහරණය කළොත් කන පරිහරණය කරන්නේ ශබ්ද අහන්නමයි එයා ශබ්ද අහමින්මයි ඉන්නේ. ඒ වගේම ගන්ධ සුවඳ ආග්‍රහණය කරමින් බාහිර රසවල් විඳින්මින් කයට ස්පර්ශයන් ස්පර්ශ වෙන පොට්ටබ්බයන් විඳින්මින් සිතෙන් ධර්මාරම්මණයන් දැනගැනීමෙන් ඒව එක හිතින් කින් කිලින් කරමින්මයි ලෝකයා ඉන්නේ. උන්නෝම ඉන්න ලෝකයට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන බාහිර ආයතන ටික තමයි ඇසුරු වෙන්නේ. ඇසුරු වෙන නිසා රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ කියන විදිහට කර්ම වැක්ෂණ හැම කර්ම සිතක්ම සිද්ධ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටික අරමුණු කරගෙන තමයි හැම කර්ම සිතක්ම ඇති වෙන්නේ. කුසල වේවා අකුසල වේවා හැම කර්මයක්ම ඇති වෙන්නේ ඔන්න ඔය රූපාරම්මන සද්ධාරම්මනයන් ආරම්මණය කරගෙන. එතකොට උන්නෝය පැවැත්ම තුල තමයි මෙනේ පංච උපාදානස්කන්ධ දුකත් විඳින්මින් දුක ඇති කරන තණ්හාවත් වැඩෙන්නේ. ඔන්නෝයේ පැවැත්ම අයින් කරන්න තමයි පංච උපාදානස්කන්ධයේ උදිවේ බලන්න ඕනේ. දැන් ලෝකයා බලන්නේ රූපමනේ, අහන්නේ ශබ්දමනේ, දැනෙන්නේ දැනගන්නේ ගඳ සුවඳමනේ. දැන් අන්නේ ඉබඳු ලෝකෙක ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ගියාම එයා බලන්නේ අපිට රූපයක් පේන්නේ කොහොමද කියන කාරණාව හොඳට සිහියතු නොනැතු බලනවා හේතුඵල ධමක දැන් මේ තාම රූපයක් පෙනෙන හැටි එයා දන්නවා අපි රූපයක් බලන්න කියලා කොතෙන්ට හරි ගියාම මේ කනබුන ආහාරයෙන් හැදුණු මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ චක්කු ප්‍රසාදයට බාහිර රූපේ ගැටෙනවා. බාහිර රූපේ චක්කු ප්‍රසාදයට ගැටෙනවා. එතකොට ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටුනහම ඒ දෙන්න ඉන්න තැනට චක්කු විඥානය පැමිණෙනවා. තිනං සංගති පස්සෝ තුදෙනාගේ එකතු ස්පර්ශය. ස්පර්ශය නිසා චක්කු සම්පස්සජා වේදනා රූප සංඥා රූප සංචේතනා කියන නාම කියන ටිකක් අන්න අර චක්කු විඥාන සිතේ යෙදෙනවා. අන්නේ නාම ධර්මයි අන්න අර ඇහැයි රූපයි කියන නාම රූප දෙකම යෙදිලා වැය වෙලා අපිට වස්තුවක් පේනවා. හොඳට බලන්න පින්වතුනි අපි ඇහැරලා බලනකොටම අපිට රූපයක් පේනවනේ. ඒ පේනවා කියනකොට ඒ පේන්න තියෙන හේතු ටික අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහනේ. අපිට හම්බ නොවුනට මෙන්න මේ වගේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයේ උපකාරයි ස්පර්ශයට චක්කු සංපස්සයට චක්කු සංපස්සේ උපකාරයි වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකට අන්නේ නාම රූප දෙක නාම නාම ටිකයි ඇහැයි රූපයයි කියන රූපයයි ස්පර්ශයෙන් උපන්න නාමයි කියන නාම රූප දෙක නිසායි අපිට පේන්නේ. ඒ නාම රූප දෙක යෙදිලා වැය වෙලා අපිට පේනවා. අපිට පේනවා. ඔන්න බලන්න දැන් එහෙම බලනකොට ස්කන්ධයෙන් උදේ බලනකොට අපිට රූපයක් පේනවා කියන ටික හදන හේතුපැත්තට ඇහැ රූපේ වැය වෙලා. එබඳු කෙනාට ඒ හේතු ටික නිසා අපිට පෙනෙනවා පෙනෙන දේ ඇසුරු කරනවා පෙනෙන දෙයට හිතින් කියින් කියින් කරනවා පින්වතුනි හොඳට බලන්න ඔබට පෙනෙන දෙයට නේද ඔබ හිතින් කියින් කියින් කරන්නේ ඔබට පේන දෙයට හිතින් කියින් කියින් කරනවා ඔබට පේන දෙයට නේද ඔබ රූපේ කියලා කියන්නේ බලන්න හොඳට ඔබ පේන දෙයට රූපේ කියලා කියනකොට පේන දේ ඇති වෙන්න කොච්චර හේතු ටිකක් යට වැය වෙලාද කියලා සැබෑවටම ඇහැ රූපයක ගැටිලා රූපේ ඇහැට ගැටිලා හිත ඊට අනුගත ඉපදලා ස්පර්ශය නිසා නාම ධර්ම යෙදිලා නාම රූප කියන ධර්මතා දෙක නිසයි මේ පෙනිලා තියෙන්නේ. එතකොට එයා හොඳට දන්නවා මොකද්ද මෙන්න මේ විදිහට හිත තබනවා මේ ස්කන්ධයන්ගේ උදය කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපය උපකාරයි ස්පර්ශයට චක්කු සම්පස්සේ චක්කු සම්පස්සයට ස්පර්ශය උපකාරයි වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකට මේ නාම රූප දෙක උපකාරයි තේන්නේ නාම රූපච්ඡ විඥානං කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ රූප දැනගන්නවා රූපයක් දැනගන්න කමට රූප දකින්නවා රූපයක් පෙනෙනවා කියලා විවහාරයක් වෙනවා ඈ. එතකොට ඔන්න බලන්න හේතු ටික යටට දාලා ඵලයක් හම්බ වෙනවා දික්ටි කියලා. දික්ටි කියන්නේ පේනවා ඵලය. පුරාණ කර්මයට හටගත්තු විපාකයේ කෙරවලම. ඒ පේන දේක අපි හිතින් කියින් කියින් කරනවා අපි ඇහැ වෙන පැත්තකට හරවලා වෙන දෙයක් දකින්න හදනකොට අන්නර අපි හිතින් කින් කිරින් කරපු පෙනෙන දේ ඉතුරු නැතුවම නැති වෙනවා. මෙන්න මේ විදිහට හොඳට සිහි ඇතුව නුවණ ඇතුව වටපිට බලනකොට ඉස්සරහට යනකොට ආපහු වෙනකොට ඇහැ පරිහරණය කරනකොට හොඳට සිහි ඇතුව වෙනද වගේ රූපේ කියලා බලන්නේ නැතුව මෙන්න මේ අපිට යමක් පෙනෙනවා පෙනෙන එක එකයි අපි හිතින් කියින් කීරින් කරන්නේ පෙනෙන්නේ මෙහෙම නේද කියලා පෙන්වන්න හොඳ සිහියක් තියෙනට ඕනේ. ඔන්න ඔය විදිහට පෙන්වන එකට තමයි ස්කන්ධයන්ගේ උදය කියලා කිව්වේ. උදය කියන්නේ ඇතිවීම. සමුදය කියලා කියනවා. පෙනෙනකම ඇති වෙන හේතුව පෙන්වනවා. වැයක් දකිනවා. අපි වෙන දෙයක් බලන්ට ඇහැ යොමු කරනකොටම ඇහැ වෙන රූපයක ගැටලා වෙන රූපයක් ඇහැට ගැටලා හිත ඊට අනුගත ඉපදලා වෙන යමක් පෙනෙනකොටම වෙන්නේ මොකද්ද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත් අර ඇහැ ඉස්සෙල්ලා ඇහැ රූප දෙකේ සම්බන්ධය බිඳිලා. ඒ හින්දා ස්පර්ශය නැති වෙලා ස්පර්ශය නැති වුණුට ඒ සිතේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම නැති වෙලා. ඒ නාම රූප දෙක නැති වෙච්ච නිසා ඒ පිනිච්චකම නැහැ. විඥානය නැති වෙලා ඒ දැනගත්තකම නැති වෙලා කියලා පේනවා. ඔන්න ওই විදිහට හොද්දට පෙන්නකොට පින්වතුනි එයාට පංච උපාදාන ස්කන්ධ දුකේ අපිව ඇලවන බඳවන කාම වස්තු ඇසුරු වෙන්නේ නැහැ. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන තණ්හාව ඇති වෙන නිමිති අහු වෙන්නේ නැහැ. මොකද ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි රූප ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින්නේ පවතිනේහි දැන් තණ්හාව උපදින්න පවතින්න පුළුවන් විදිහට ඇහෙන් හම්බ වෙන්නේ නැහැ ඒ ටික යෙදිලා වැය වෙලා පේනවා පේන සිද්ධිය එකයි අපි මනෝවිඤ්ඤාණයෙන් ගනුදෙනු කරන්නේ මනෝවිඤ්ඤාණයෙන් විඳින්නේ අපි ඊට පස්සේ ඒකම දකිනවා ඒකම දකිනවා සබ්දයක් ඇහෙන එකේ උදේවැය. සබ්දයක් ඇහෙන එකේ උදේවැය දකිනවා. කන ශබ්දෙට ගැටෙනවා ශබ්දේ කනට ගැටෙනවා ඊට අනුගතව සිත උපදිනවා සෝත විඥාන සිත තින්න සංගති පස්සෝ ඒ තුන් දෙනාගේ එකතුවට කියන සෝත සම්පස්සය කියලා සෝත සම්පස්සය නිසා සෝත සම්පස්සජා වේදනා සද්ද සංඥා සද්ද සංචේතනා කියන නාම ධර්ම ටිකක් අනර සිතේම යෙදෙනවා. ඒ නාම ධර්ම ටිකයි කනයි ශබ්දයයි කියන රූපයයි ඒ නාම රූප දෙක නිසා අපිට ඇහෙනවා. අපිට ඇහෙන දේ අපි විඳිනවා. අපිට ඇහෙන දේට හිතෙන් කියින් කිරින් කරනවා. වෙනස උච්චරයි ලෝකේ ඉන්න කෙනාගේ පෘථග්ජනයාගේ ස්වභාවය දැක්කනම් දැක්කේ රූපයක් ඇහුණනම් ඇහුනේ ශබ්දයක්. ශේක පුද්ගලයා චතුරාර්ය සත්‍ය දන්න පුද්ගලයා දුක පිරිසෙන් දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරගන්න නම් මෙන්න මෙහෙම ඉන්න ඕනේ කියලා ඇත්ත ඇති හැටි දකින්න ඕනේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න ඕනේ කියලා දැක්කින කෙනා දකින්නේ මොකක්ද එහෙනම් මම ඇහැ පරිහරණය කරනකොට මේ හේතු ටික නිසා පෙනෙනකම ඇති වෙනවා පෙනෙන දේ එක්ක මම ගනුදෙනු කරනවා කියලා හිතේ යුතුයි ස්කන්ධයන්ගේ ඇතිවීම හරහා සද්දේ ඇහෙන හැටි මට ඇහෙන දේ එක්ක මම හිතින් කියින් කිරින් කරනවා ගනුදෙනු කරනවා වෙන දෙයක් ඇහෙනකොට ඇහෙනකම නැති වෙනවා කියලා සුතවත් ආර්ය ශ්‍රාවකයාට වෙනම තොටුපළක් හම්බ වෙනවා භූමියක් හම්බ වෙනවා ශේක පොළවක් හම්බ වෙනවා ditthi sutta muta විඤ්ඤාත කියන ටිකේ ජීවත් වෙන්න ඕනේ. එතකොට මෙයාට දැන් ditthi sutta කියන ටික තමයි අහසු වෙන්නේ. කන ශබ්දෙට ගැටිලා ශබ්දයේ කනට ගැටිලා වෙනම දැන් ශබ්ද රූප නැහැ. ඇහෙනවා කියන සිද්ධිය හැදෙන්න. හිත ඊට අනුගත වෙදිලා අපිට ඇහෙනවා ඇහෙන දේ එක හිතනවා කියනවා කරනවා. කියලා දකිනවා. ඒ වගේම ගන්ධ සුවඳක් ලබන්න ගියාම ගන්ධ රූපේ නාසයට ගැටලා නාසයේ ගන්ධ රූපේ ගැටිලා ඊට අනුගතව ගහන විඥානය ඉපදිලා ඒ සිටේ ගාන සම්පස්සජා වේදනා ගන්ධ සංඥා ගන්ධ සේචන සංචේතන කියන නාම ධර්ම ටිකක් එදිලා නාම රූප දෙක නිසා අපිට දැනෙනවා දැනෙන දෙයට මේ හරි ගඳයි, හරි සුවඳයි. පිච්චමල් සුවඳ වගේ හඳුන් කුරු සුවඳක් කියලා අපි දැනෙන දැනෙන දෙයට හිතනවා. ලෝකයා බහැර ගන්ධ රූපයකට හිතනකොට සුතවතාරී ශ්‍රාවකයා තමන්ට දැනෙන දැනෙන දෙයට හිතනවා කියලා දකිනවා. ඒ වගේම රසයක් විඳිනකොට බාහිර ලෝකයා බැහැර තියෙන ලුණු රස, තිත්ත රස, පැණි රස වගේ දේවල් විඳ වගේ තැනකට යනවා. විඳිනවා. සුතෝතාර්ය ශ්‍රාවකයා උදේවැය බලනවා ස්කන්ධයන්ගේ රසයක් ඇති වෙන්නේ කොහොමද කියලා. දිව රස රූපයේ ගැටෙනකොට රස රූපයේ දිවට ගැටෙනකොට ඊට අනුගතව ජීවා විඥානය උපදිනවා. ඒ ස්පර්ශය නිසා ජීවා සම්පස්සජා වේදනා රස සංඥා රස සංචේතනා කියන නාම ධර්ම ටිකක් කියදෙනවා. ඒ නාම රූප දෙක නිසා අපිට දැනෙනවා මුතයක්. දැනෙන දෙයට ඔබට දැනෙන දැනෙන දෙයට මේක තිත්තයි හරිය ඇඹුල් ගොරක වගේ මේක ලුණු වැඩි ලුණු රහයි පැණි රහයි කහට රහයි කියලා Tamanට දැනෙන දැනෙන එකට විස්තර කරනවා. එතකොට වෙන රසයක් දැනෙනකොට අර පෙන්නපු තිත්ත රහලුණු රහ නැහැ. එයාට බහැර නිමිති හිතින් නැහැ. Taman තුල පැවැත්මක් විතරයි දකින්නේ. ඒ වගේම ලෝකයා බහැර වස්තු තමයි විඳින්නේ. ඈ මේ ශරීරයේ මුදු මොලොක් මෙන්න මේ දේ හරි කටුකයි කියලා බහැර දේවල් අරඹය තමයි නිමිතියන්නේ. නමුත් සුතවතාර්ය ශ්‍රාවකයා උදේ වැය දකිනවා. අපිට යමක් දැනෙන්නේ කොහොමද කියන කාරණාව නුවණින් බලනවා. නුවණින් බලනවා. එයා දන්නවා අපි යම් වස්තුවක් විඳින්න කියලා ගියාම කය බහැර සවිඥානික හරි අවිඥානික හරි බහැර වස්තුවක කය වදිනවා. බහැර සතර මහා ධාතු රූපේ පඨවි ධාතු රූපයක් කයේ ගැටෙනවා. කයේ රූපේ ගැටෙනවා. ඊට අනුගතව කාය විඥානය උපදිනවා. තින්න සංගති පස්ස තුන්දෙනාගේ එකතු ස්පර්ශය. ස්පර්ශය නිසා කාය සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා පොට්ටබ්බ සංඥා පොට්ටබ්බ සංචේතනා කියන නාම ධර්ම ටිකක් හේදෙනවා. ඒ නාම රූප දෙක නිසා අපිට දැනෙනවා මුතයක්. මේක මෘදුයි කියලා දැනෙනවා. ඒක මනෝවිඤ්ඤාණයෙන් විඳිනවා. මේක රළුයි කියලා දැනෙනවා. ඒ දැනෙන එක මනෝවිඤ්ඤාණයෙන් විඳිනවා. අපිට දැනෙන දැනෙන දෙයට මේක සීතලයි මේක උෂ්ණයි මේක රළුයි මේක කටුයි කටුකයි කියලා අපිට දැනෙන දැනෙන දේට අපි හිතලා තියෙනවා අපි දැනෙන දැනෙන දේ විඳලා තියෙනවා නේද කියලා සුතවතාරී ශ්‍රාවකයා දකිනවා. ඊගාවට මනසින් ධර්මාරම්මණයන් සිහි කරනවා. මනසින් ධර්මාරම්මණයන් සිහි කිරීම නිසා මනෝ විඥානය උපදිනකොට මනෝ විඥාන සම්පස්සයෙන් මනෝ විඥාන සම්පසජා වේදනා ධම්ම සංඥා ධම්ම සංචේතනා කියලා නාම ධර්ම ටිකක් යෙදෙනවා. ඒ නාම ධර්ම ටිකයි අර ධම්මායතනයයි කියන කාරණා දෙක නිසා Tamanට දැනෙනවා. gedara දරුවා අම්මා කියලා Tamanට සිහි වෙනවා. එතකොට මේ මනස ධර්මාරම්මනත් මනෝවිඥාන නිසා මට සිහි වෙනව නේද gedara කියලා. මට සිහි වෙනකම මම දැනගත්තා නේද? දරුවා කියලා මට සිහි වුණා සිහි වෙච්ච එක මම දැනගත්තා නේද කියලා එයා දකිනවා. එහෙම නොදන්නා බහැර ලෝකයා බාහිර ඉන්න දරුවා සිහි වුණා බාහිර ගෙදර සිහි වුණා කියලා තමයි ඉන්නේ. මෙයා තමන්ට සිහි වෙන සිහි වෙන දේ දැනගන්නවා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා බාහිර ලෝකයේගේ ලෝකේ කෙනෙකුගේ ශේක පුද්ගලයාගේ වෙනස ලෝකේ පුද්ගලයා ඇහැ පරිහරණය කරන්නේ රූප බලන්ට කන පරිහරණය කරන ශබ්ද අහන්ට නාසය පරිහරණය කරන ගඳ සුවඳ ලබන්ට දිව පරිහරණය කරන රස විඳින්නට කය පරිහරණය කරන්න පොත්තබ්බ විඳින්න මනස පරිහරණය කරන ධම්මාරම. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන කාරණා ටිකේ තමයි ලෝකයේ ඇසිලා ඉන්නේ. ඒක මායාවේ බිම ඒක පංච උපාදානස්කන්ධ ලෝකේ දුක මත තැවරිලා තියෙන්නේ. ඒ තුල දුක ඇති කරන හේතුවක් ඇති වෙනවා කියලා සෘතවතාරේ ශ්‍රාවකයා දැක්කා. දන්නවා. එයා මේ ස්කන්ධයන්ගේ උදේවැය හරහා ලෝකයට අයිති නැති පෘථග්ජනයන්ට අයිති නැති වෙනම මායයට හසු වෙන බිමක් හඳුනගෙන තියෙනවා පියාගෙන් සතු ඉදම හඳුනගෙන තියෙනවා අහලා දැකලා හිතලා හුරු කරලා තියෙනවා මේ ස්කන්ධයන්ගේ උදේවැය හරහා දිට්ඨි සුත මුත විඤ්ඤාතය කියන ධර්මතා ටිකක් ඇති වෙනවා කියන එක සිහියෙන් ඉඳලා මම මට පෙනෙන දේ එක්ක මම මට ඇහෙන දේ එක්ක මට දිවට නාසයට ශරීරයට දැනෙන දේ එක්ක මට සිහි වෙන දේ එක්ක මම හිතින් කියින් කිරින් කරමින් ජීවත් වෙනව නේද කියන නුවණක් හුරු කරනවා. ඔන්න ඔය හුරු කරන එකට කියනවා ශේක කියලා. එහෙම ditthi sutamuta විඤ්ඤාත කියන ටිකේ ජීවත් වෙන්න හුරු කරනකොට හුරු කරනකොට හුරු වෙච්ච ටික ගුරු වුණා කියලා කියන රහතන් වහන්සේ කියන්නේ ditthi sutta muta විඤ්ඤාතය කියන ටිකෙන් ඔබට යන්නේ. එතකොට ඇහැ රූප කන ශබ්ද කියන ටික එයාගේ ලෝකෙන් නිරුද්ධ වෙලා යනවා හිස්සොන් තල් කඳක් වගේ කලා වෙනවා. ප්‍රහාණය වෙනවා. උච්චින්න මූලා ඒවල් ඇති වෙන තියෙන මුල් සිඳල දැම්ම වෙනවා. අනභව කතං අභාවයට පැමුණුවා ආයතින් අනුපාද ධම්මෝ යාගේ సంతානයේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියලා නිමිත්තක් ඇත්තෙම නැහැ. මොකද හැම වෙලාවෙම පිනෙන ඇහෙන දේ විතරයි ඇත්ත. පිනෙන ඇහෙන දේක හිතින් කින් කින් කලේ. නමුත් මෙන්න මේ නොදන්නා අවිද්‍යාව නිසා අපි සසරට ගියේ. එතකොට ඔන්න එයා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥානං දුක් නැතිකරන්න මෙන්න මේ ප්‍රතිපදාව ඇතුලෙන් ඕනේ කියලා නුවණක් තියෙනවා. ඒකම එයාට එනවා පුබ්බන්තේ ඥානය. එහෙනම් අපි පෙර ජීවිතේ කොතනක හරි හිටියානම් එදත් මෙන්න මේ වගේ පුරාණ කර්මයට විපාක හැටියට පංච උපාදාන ස්කන්ධයක් හැදෙනකොට ඒ පෙර ජීවිතයේද පංච උපාදාන ස්කන්ධයේ උදේවැය නොදන්නා අවිද්‍යාව නිසා ඈත් රූපයක් දෙක ගැටිලා හිත ඊට අනුගතව ඉපදිලා ඒ නාම රූප දෙක නිසා පෙනෙනව නේද කියලා ඒ නාම රූප දෙක නැති වෙනකොට පෙනෙනකම නැති වෙනව නේද කියලා එදා දැක්කේ නෑ කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. එදා දුක දුකට හේතුව තණ්හාව තණ්හාව නැතිකොළොත් දුක නැති වෙනවා. ඒ තණ්හාව නැති කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉන්න කියලා ස්කන්ධයන්ගේ උදේවැය ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගත්තේ නැති අවිද්‍යාව නිසා පෙර ජීවිතේ. එදත් ඇහැ පරිහරණය කරනකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා අවිද්‍යාව නිසා අවිද්‍යාවෙන් රූපේ කියලා බැලුවා. රූපේ කියලා අපි බැලුවට පස්සේ ඒ රූපය මගේ දුව පුතා අම්මා තාත්තා රන් රිදී මුතු මැණික් කියලා තණ්හා උපාදාන වශයෙන් ඇසුරු වෙච්ච නිසා ඇසුරු වෙච්ච නිසා භවය හැදුනා. භවය හැදුනා. ඒ භවය හැදුණු නිසා පෙර අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව මේ ස්කන්ධෙන් උදේවැය නොගන්නා අවිද්‍යාව නිසා ඇහැට පෙනෙන දේ රූපේ කියලා බැලුවා බැලිලා බලලා ඒ රූපේ තණ්හා උපාදාන වශයෙන් මගේ දුව පුතා රන්රි දීවසෙන් අරගෙන හිටපු නිසා කර්ම බය වේ සකස් වුණා බහැර මෙහෙම මෙහෙම දේවල් කියනවා කියලා බහැරින් ලෝකයක් නිර්මාණය වුණා. එදත් පංච උපාදාන ස්කන්ධ දුකත් විඳලා ඒ භවය නිසා අද ප්‍රතිසන්දි වශයෙන් මෙතෙන්ට ආවා. අද ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප වෙලා ආයතන ටික හැදිලා ස්පර්ශය නිසා මේ පෙනෙනවා. ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ අදත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා මෙන්න මේ විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ඒ කියන්නේ රූප පෙනෙනවා, සද්ද ඇහෙනවා කියන ටිකක් හැදෙනවා. අද අද අපිට මේ පංච උපාදාන ස්කන්ධයේ දුකයි දුකට හේතුව තණ්හාව තණ්හාව නැතිකොල දුක නැති වෙනවා ඒ නිසා ඒ තණ්හාව නිරෝධ කිරීම සඳහා මෙන්න මෙහෙම කරන්ඩ කියලා ස්කන්ධයන්ගේ උදේවැය බලන්ඩ දන් නැති වුණොත් අහගන්න කෙනෙක් නැති වුණොත් ඉගෙන ගන්න බැරි වුණොත් අදත් මේ පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා අවිද්‍යාව නිසා අදත් අපි මොකද කරන්නේ මේ රූපේ කියලා බලනවා. වෙනදා පිටිය වගේ ලෝකය කරන්නේ ඒක තමයි. රූපම බලනවා. ශබ්දම අහනවා. අදත් ඒ රූප කියලා බලනකොට ඒ රූපවල දුව පුතා මොන පුරා මෙනිපිරි රන් රිදී මුතු මැණික් කියලා තණ්හාව ඇති වෙන උපාදානිය ඇති වෙන කෙලස් ටිකක් එදෙනා ඒ රූපෙට අවිද්‍යාව නිසා කර්මය තමයි මේ රූපේ කියලා නිමිත්තක් ගත්තා ඒ රූපේ කියලා අල්ලගත්ත නිමිත්ත ඒ රූපය තණ්හා මාන දික්ති වශයෙන් හිත හැසිරෙව්වා තණ්හා උපාදාන වශයෙන් හැසිරුණාම අදත් භවය හැදෙනවා බහැර රත්තරන් තියෙනවා මුදල් කියලා දේවල් තියෙනවා මගේ දරුවෝ මොනපුරෝ ඉන්නවා ගෙවල් දරුවල් තියෙනවා කාර් තියෙනවා කියලා බහැර ස්පර්ශ ආයතන හය පැති අදත් ලෝකයක් හැදෙනවා අදත් පංච උපාදාන ස්කන්ධ දුක විඳලා අද අවිද්‍යා කර්ම තණ්හා උපාදාන කියලා මෙන්න මේ ටික නිසා ආයෙත් මේ වගේම විපාක ටිකක් විඥානාමුද සලාතන් පස්සේ වේදනා කියලා පංච උපාදානස්කන්ධයක් හැදෙනවා. එදාටත් පංච උපාදානස්කන්ධයේ දුක දුකට හේතුව තණ්හාව තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා. ඒ සඳහා මෙන්න මේ පංච උපාදානස්කන්ධය උදේවැය වඩන්ඩ කියලා කෙනෙක් පෙන්වන්න නැති වුණොත් ආයත අවිද්‍යාවෙන් රූපේ කියලා බලන කිරවලක් නැති සසර. එයාට එනවා පුබ්බන්ති ඥානය. එහෙනම් අතීතයේදී එදා දුක දුක ඇතිවීම දුක නැතිවීම නැති කරන මාර්ගය මෙන්න මේක. මෙහෙම උදේවැය බලන්ද කියලා ඉගෙන ගන්න බැරි වෙච්ච නිසා, දන්නේ නැති නිසා දකිනකොට මේ රූපය කියලා ඇහෙනකොට ශබ්දය කියලා නාසය දිවට දැනෙනකොට ගන්ධය රසය පොට්ටබ්බය කියලා සිතට සිහි වෙනකොට gedara සිහි වුණා දරුවා සිහි වුණා කියලා බහැර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික ධම්ම කියන ටිකේ නිමිති හදාගෙන ඒක තමයි කර්ම නිමිති කියලා කියන්නේ. මොකද කර්ම රැස් වෙන්නේ රූපාරම්මණංවා සද්ධාරම්මණංවා කියලා. කර්ම නිමිති හදාගත්තා. හදාගෙන ඒ රූප ශබ්දාරම්භය මගේ දුව පුතා මිල මුදල් වාහන කියලා තණ්හා උපාදාන වශයෙන් හිටපු නිසයි අද මෙතෙන්ට ආවේ කියලා හොඳට නුවණයි. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකක් නිසයි මේ පංච උපාදාන ස්කන්ධ දුක අද හැදිලා තියෙන්නේ. අද පංච උපාදාන ස්කන්ධය ආහාර ප්‍රත්‍යයෙන් රූපය ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කියලා ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටික පවතිනවා. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නිසා. ඔය පංච උපාදාන ස්කන්ධී අවිද්‍යා කර්ම තණ්හා කියලා බලනවා කියන එකම තමයි පටිච්ච සම්පදායේ කර්ම භවය කියලා කියන්නේ අපි. පෙර ඒ විඥාන නාම රූප සලතන පස්ස වේදනා කියන ටිකක් හැදුනහම ඒ ටික පිළිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා පෙර අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික නිසායි අද අපි මෙතෙන්ට ආවේ. අදත් විඥාන නාම රූප සලතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටිකක් ඇදෙන පංච උපාදාන ස්කන්ධය. අද මේ පංච උපාදාන ස්කන්ධයේ දුකක් තණ්හාව නිසා මේ දුක විඳින්න වෙන්නේ. තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. අය මරණයෙන් පස්සේ නෙමෙයි අය මේ පුරාණ කර්මයට හටගත්තු විපාක ටික ගැනමයි පංච උපාදානස්කන්ධයේ දුක. මේ පංච උපාදානස්කන්ධය තමයි අද මම ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා, නිന്ദා, අපහාස, අනුම් වෙන ඔක්කොම තියෙන්නේ. මේ දුක් විඳින්න වෙලා තියෙන්නේ මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව කියන තණ්හාව නිසායි. මේ තණ්හාව නැතිනම් පංච උපාදානස්කන්ධ දුක නැති කරන්න පුළුවන්. මේකට තියෙන මගයි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බැලිය යුතුයි කියලා පෙන්නවා. ඒ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්න ගියාම පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්න බැරි විදිහටයි දර්ශනය තියෙන්නේ. ඇහැ රූප හසු වෙන්නේ නැහැ. තණ්හාව ඇති වෙන විදිහට ඇහැ රූපේ හසු නොවන විදිහටයි. මම මේ කියන ටික තේරෙනවද කියලා බලන්න මේක ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයක්. හැබැයි හිමින් හිමින් හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එතකොට අද පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්ට සමුදය ප්‍රහාණය කරන්න නිරෝධය සාක්ෂාත් කරන්නට පුළුවන් මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ අරහ කියලා ඉගෙනගෙන එයා හේතු ටික යටට දාලා ඵලයේ උඩට දානවා. එයා මේ මේ මේ හේතු ටික යට දාලා ඵලයේ උඩට දාලා නැත්තම් ditthi sutta muta විඤ්ඤාතය කියන මෙන්න මේ ටිකක ඉන්න ඕනේ කියලා අද අහගන්න කෙනෙක් නැති වුණොත් දැරි වුණොත් අද වෙන දේ දකින්නවා එදා අතීත වෙච්ච දේ දැක්කා අද මේ ස්කන්ධ පංචකය පිරිසෙන් දකින්න බැරි වෙනකොට ඒ අවිද්‍යාව නිසා අදත් කර්ම නිමිති හදා ගන්නවා කර්ම නිමිති කියන්නේ අදත් රූප බලමින්, සද්ධාහමෙන්, ගඳ සුවඳ බලමින්, රස විඳින්මින් ඉන්නවා ලෝකේ. ඔය අද රූප බලන්නේ, සද්ධාහන්නේ, ගඳ සුවඳින් ඉන්නේ අද මේ දැන් අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නැති වුණා රූප, ශබ්ද, ගඳ පරිහරණය කරන්නේ නැහැ. මායාවේ භූමියට යන්නේ නැහැ. අදාවිද්‍යාව නිසා රූපය බලමින් සද්ධාහමෙන් ගඳ සුවඳ බලමින් රස විඳින්මින් ඉන්නකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පුට්ටබ්බරභය අද දුව පුතා රන් රිදී මුත මෙනි ගෙවල් දොරවල් කියලා තණ්හා උපාදාන වශයෙන් හැසිරෙනකොට අද භවය හැදෙනවා කර්ම භවය. බහැර මෙහෙබඳු දරුවෝ මොනපුරෝ ගෙවල් දොරවල් වාහන තියෙන මිලමුදල් තියෙන ලෝකයක් හම්බ වෙනවා. ඔන්න ඔය භවයේ තිබුණොත් අදත් පංච උපාදාන ස්කන්ධ දුක් විඳිනවා. ප්‍රතිසන්දි වශයෙන් උද්ගිහිල්ලා ආපෝ මේ වගේම විඥානාම් කුසලතන පස්ස වේදනා කියලා විපාක ධර්මතා ටිකක් හැදෙනවා කියලා පුබ්බන්තේ ඥානය ඇති වෙනවා. පුබ්බන්ත අපරන්තේ ඥානං එහෙනම් පෙර නොදන්නා කම නිසා අද මෙතෙන්ට ආවා අදත් මේ විදිහට ඇත්ත නොදැන කර්ම නිමිති හදාගෙන තණ්හාව උපාදාන අනාගතයට යනවා කියලා නොවන ආවා. ඒ වගේම Nirodhiya දැක්කායා පෙර කොතනක හරි අපි ඉපදුණු තැනක එහිට පෙර වැරද්ද නිසා උපන්නා නම් එදා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා පංච උපාදාන ස්කන්ධයේ දුකයි දුකට හේතුව තණ්හාවයි තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පංච උපාදාන ස්කන්ධී උදේයයි බලලා මාර්ගයේ වඩලා තිබුණා නම් එදා ඒ පංච උපාදාන ස්කන්ධියත් නිරුද්ධ කළා දුකත් අයින් කළා නැවත සසරට පංච උපාදාන ස්කන්ධය හදන තණ්හාවත් නැති කළා හින්දා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන අන්න ඒ කෙලෙස් ටික එදා නැති කරලා තිබුණා නම් අද මේ වගේ මේ සවිඥානික කයක් හදාගෙන සීත උෂ්ණ නැසි මధుරු බඩගින්න පිපාසී මේ සියලු කායික මානසික දුක විඳින්න වෙන්නේ අද එහෙම නූපන්නා නම් මේ වගේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් කියලා කෙලෙස් සහගත වටපිටාවකට අපිව කොටු වෙන්න ඉඩකුත් නැහැ එහෙනම් කායික මානසික මේ සිළු දුක් අද මේ වගේ පැවැත්මක් වෙන්නේ නැහැ කියලා දකිනවා. එදා ඒ ටික නොදන්නා නිසා අද උපන්නා. අද මේ පංච උපාදාන ස්කන්ධයේ දුකක් දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්න අපි ඉගෙන ගත්තා නම් එතකොට අපිට හම්බ වෙනවා දික් දිට්ඨි සුත්ත මුත්ත විඤ්ඤාත කියන ධර්මතා ටිකක්. එහෙම වුණොත් තණ්හාව උපදින්න පවතින්න පුළුවන් විදිහට කර්ම රැස් වෙන විදිහට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා කර්ම පැත්තේ නිමිති කර්ම නිමිති හම්බ වෙන්නේ නැහැ නේද මට? එහෙම හම්බ වුණොත් මගේ දුව පුතා මොනුපුරා මිනිපිරි රන් රිදී ගෙවල් දොරල් යාන වාහන කියලා තණ්හා වශයෙන්, උපාදාන වශයෙන් හැසිරෙන්න මට නිමිති හම්බ වෙන්නේ නිමිති හම්බ වෙන්නේ එහෙනම් අද මේ ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් අද මේ පංච උපාදාන ස්කන්ධය ටික ටික ටික ටික ගෙවීමට ගෙහිලා දික්ටි සුතමුත විඤ්ඤා ඒ කියන්නේ අද ඇහැ රූප පරිහරණය කරපු හුරුව නිසා ආපු දුකක් තියෙනවා නම් මේ ditthi sutta muta විඤ්ඤාත කියන තැන වාසයට ඇවිල්ලා අද රූප ශබ්දය නිසා ආපු දුකත් අයින් කළා. මතු ප්‍රතිසන්දියට යන තණ්හාව සම්පූර්ණ නැති නිරුද්ධම කළා දානවා හිසුන් තල්කඳක් වගේ කළා දානවා. එහෙම වුණොත් අද පංච උපාදානස්කන්ධ දුකත් නැති කළා මතු ප්‍රතිසන්දියට ගෙනියන තණ්හාවක් නැති කළා නිසා ඒ දීර්යන් වහන්සේ පහනක් නෙවුනා වගේ නිවෙනවා. කියලා එයා අපරන්ති ඥානයක් දකිනවා. ඒ කියන්නේ ප්‍රතිලෝමවත් දකිනවා. එතකොට එයාට දකිනවා එහෙනම් මේ පටිච්ච සම්පද ධම්මේසු ඥානං. මෙතන පටිච්ච සම්පද ධර්මයක් තියෙන්නේ. පෙර අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ නිසා අද විඥානාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහක් ඇති වෙලා තියෙනවා මේ ටිකේ චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාව නිසා ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ වාසියට බැරි වෙච්ච නිසා අද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන පුරාණ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ටිකට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටිකක් හම්බෙලා තියෙනවා. අද මේ විපාක ස්කන්ධ ටික දුකයි දුකට හේතුව තණ්හාවයි තණ්හාව නැතිකොළොත් දුක නැති වෙනවා මෙන්න මේකයි ඒකට මග කියලා අද පංච උපාදාන ස්කන්ධයේ උදේවැය බලන්ට බැරි වුණොත්, දන් නැති වුණොත් මේ අවිද්‍යාව නිසා අද කර්ම හදාගෙන අද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ධර්මතා පහක් හදා ගන්නවා. මේ ධර්මතා පහ නිසා අනාගතයටත් මේ වගේ විඤ්ඤාණ නාම රූප සලතන පස්ස වේදනා කියන ධර්මතා පහක් හදාගෙන උප්පත්ති වශයෙන් සතරට ගිහිලා අනන්ත පරිමාණ දුක් විඳිනවා කියලා දකිනවා. ඊට පස්සේ එයා දකිනවා එහෙනම් මේ හේතුඵල ධමයක් තියෙන්නේ. කොහේවත් ඉඳන් ආපු සත්වයේ පුද්ගලයෙක්වත් කොහෙටවත් කර්ම රැස් කළ සත්වයේ පුද්ගලයෙක්වත් යනව නෙමෙයි හේතුඵල ධමයක් තියෙන්නේ. පටිච්ච සම්පාද ධර්මතාවයක් තියෙන්නේ. එයා දන්නවා අද අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති කළොත් මතු ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. පුරාණ කර්මයක හටගත් විපාකෝ පංච උපාදාන ස්කන්ධ දුකෙන්ද නිදහස් වෙනවාද? ඒ කියන්නේ හොඳට මෙන්න මේ කාරණාව දිහා බලන්න පින්වතුනි. මෙන්න මේ කාරණාව දිහා බලන්න. මොකක්ද අපි මේ භවයේ උපන්න දවසේ ඉඳන් එහෙන් රූපයක් බලලා ඒ රූපයක ගනුදෙනු කරනකොට දුව පුතා මොනුපුරා මිනිපිරි රන් රිදී ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා යම් සංයෝජනයක් අපිට ඇති වෙලා තියෙනවා නම් ඒ දරුවෝ ලෙඩ වෙච්ච නිසා දරුවෝ මැරෙන නිසා දේපොළ විනාශ වෙන නිසා අද අපිට දුකක් එනවා නම් මේ කය මේ මම කියලා බලලා එතකොට රූපයක් නේ මේ මගේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා බලලා මේ මම කියලා මම ලෙඩ වෙන නිසා මම මහල් වෙන නිසා මට මැරෙන්න වෙන නිසා මට බැන්න නිසා මට නිന്ദා පාස අහන්න වෙච්ච නිසා ඇති වෙන දුකක් තියනවා නම් පින්තුනේ ඒ සියලුම දුක කියන එක නිරුද්ධ වෙනවා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට. අද පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙලා දිත්තේ වදම්මේ දුක්ඛ සන්ත කරෝ හොති මෙලෝදීම සියලු දුක අවසන් කෙරුවා වෙනවා. ඊට පස්සේ මරණයෙන් පස්සේ නැවත භවයකට ප්‍රතිසන්දි වශයෙන් ගෙනියන තණ්හාවක් තියෙනවනම් ඒ තණ්හාවත් ප්‍රහාණය වෙලා ඒ තණ්හාවත් නිරුද්ධ වෙලා මොකද තණ්හාව නිරුද්ධ වෙන නිසායි නිලෝ පංච උපාදාන ස්කන්ධ දුකත් නැති වුණා මරණයෙන් පස්සේ නැවත ඉපදෙනවා නම් ඒ ඉපදෙන්න තියෙන හේතුවක් නැති වුණා කියන කාරණා දෙකම වෙලා තියෙනවා එතකොට පංච උපාදාන ස්කන්ධයේ අනුත්පාද නිරෝධයකට ගිහිල්ලා නොහට ගන්න ස්වභාවයකටපත් වෙලා ඒක තමයි ඉලක්කපත උනේ එතකොට මෙන්න මේ ටික එයා දකිනවා එහෙනම් සත්වයේ පුද්ගලයක ආත්මයක් නෙමේ පටිච්ච සම්පද ධර්මතාවයක් තියෙන්නේ මේ හේතු ටික නිසායි මේ දුක නැමැති ඵලය නැවත නැවත නැවත නැවත පවතින්නේ දුක තණ්හාව නැමැති හේතුව නිසායි තණ්හාව අවිද්‍යාව නැමැති වැස්ම තුලයි කියලා හොඳට පේනවා ඇත්ත ඇති හැටි නොදකින්න අවිද්‍යාව වැස්ම නිසා මේ රූපේ සද්දේ කියලා නිමිති අරගෙන ඒකට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන නිසා යන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං මහණෙනි අවිද්‍යාව නැමැති වැස්මෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා ඒ මේ අත දුවන සැරිසරන සසරේ పూర్ව කෙලවරක් වෙන්නේ නැහැ. අවිද්‍යාව නැමැති වැස්මෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොතිබුණා නම් ඒ ධර්මයේ පැහැදිලි කරගන්න ක්‍රමයක් අපිට නොතිබුණා නම් අදත් මේ ලෝකයා වගේ ඇහෙන් රූප බලන කනින් ශබ්ද අහන නාසයෙන් ගඳ සුවඳ ලබමින් හැසිරෙන තණ්හාව ඇතිවෙන්න පුළුවන් මායාවේ භූමියේ හැසිරෙනවා මිසක අපි ඒක හැවක් ගන්නෑ බලන් ඇහෙන් රූප බලලා කනින් ශබ්ද අහලා නාසයෙන් ගඳ දුවන්ද දිවෙන් රස කයෙන් ස්පර්ශ බලලා විඳලා හිතෙන් ධර්මාරම්මන විඳලා ඒවට හිතින් කියින් කිරින් කරමින් ජීවත් වෙන එක විතරනේ ලෝකයා කරන්නේ. ඉබේම දුකට හිමිකාරයෙකුත් වෙලා නැවත දුකට යන හේතුවත් හැදිලා තියෙනවා. කවුරුවත් මට මහලු බව ගෙනත් දේවා, මරණය ගෙනත් දේවා, නිന്ദා පහස ගෙනත් දේවා කියලා දුක හිතලා ගත්තද? ප්‍රතිසන්දියට යන තණ්හාව මම රැස් කරන්න ඕනේ කියලා හිතලා කරනවද නැහැ මේ ආයතන ටික පරිහරණය කරනකොට ඒව තුල අපේ මනස ඇලෙන්නේ බැඳෙන්නේ ඉබේමයි. ඉතින් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ තියෙන සුවිශේෂීකම තමයි ඉතින් මුතුනේ අන්නර තණ්හාව කියන එක උපද්දන්න පවත්තන්න බැරි විදිහටයි ඒක තියෙන්නේ. තණ්හාව කියන එක උපද්දන්න පවත්තන්න බැරි විදිහටයි මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන මේ ස්කන්ධයන් උදේවැයෙන් කරන්නේ ඒකයි හේතු ටිකක් නිසා ඵලයක් හට ගන්නවා. ඵලයට හේතු වැය වෙලා ඵලේ එකයි අපි ගනුදෙනු කරන්නේ. ඵල නිරෝධය නිවනයි කියන නුවණක් තියෙනවා. අන්න ඒ නුවණ තමයි අපිට මේ ගෙනත් දෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට දුක්ඛේ ඥානං තියෙනවා. මොකද්ද? පංච උපාදාන ස්කන්ධයේ දුකයි තණ්හාව දුකට හේතුව තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා ඉගෙන ගත්තාම ඒකට කියන සත්‍ය ඥානය කියලා. එහෙම ඉගෙනගෙන එනම් පංච උපාදානස්කන්ධ දුක පිරිසින් දැකලා සමුදය ප්‍රහාණය කළා නිරෝධය සාක්ෂාත් කරන විදිහට මඟ වඩන්න ඕනේ. ඒ වඩන විදිහ තමයි මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලන කාරණාව විතරමයි මාර්ගය වඩන එකට අයිති. ලෝකෝත්තර මාර්ගය පිරිසිදු ලෝකෝත්තර මාර්ගයම. එතකොට ඒකට ලෝකෙ කිසි දෙයක් හසු වෙන්න බෑ. ලෝකෙ කිසි දෙයක් හසු වෙන්නේ නැහැ. ඒ ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට බලනකොට ඒ මාර්ගයට අයිති ධර්මතාවයක් දුක පිරිසිදු දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කළ දෙන එක. ඒක කරනවා. ඒ ටික අහගන්නකොට තමයි එයාට නුවණ එන්නේ මොකක්ද? එහෙනම් අද මේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියන ටික අහගන්න බැරි වුණොත් අපි රූප ශබ්ද ගන්ධ රස පරිහරණය කරමින් මායයේ භූමියට ගිහිල්ලා තණ්හාව ඇති වෙන විදිය පැවැත්මක් හදාගෙන අදත් දුක් විඳලා මරණයටත් යනවා නම් අනේ එහෙනම් අතීතයේ පිටලා තියෙන මේකම නේද එදත් පංච උපාදානස්කන්ධ දුකක් හැදිලා ඒ දුක දුකට හේතුව තණ්හාව තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට දුක පිළිසින් දැකලා සමුදය දුරු වෙලා නිරෝධී සාක්ෂාත් වෙලා මේ නිරෝධී සාක්ෂාත් වෙනවා ඒ සඳහා උදේවැය ගැලිය යුතුයි කියලා ඉගෙන ගත්තේ නැති නිසා ඒ තණ්හා උපාදාන නිසාද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා පුබ්බන්ති ඥානයක් පෙනෙනවා මෙතන ඉඳලා අනාගතයට යන අපරන්ති ඥානයක් පේනවා එහෙනම් මෙහෙ මේ වගේ වැරද්ද නිසායි අද ආවේ අදත් මේ ඇත්ත ඇටයට ඉඳන රූප සද්ද බලමින් අහමින්ම තණ්හාව ඇති වෙන විදිහට හිටියොත් භවය ඇවිල්ලා අනාගතයට මෙහෙම වෙනවා. පුබ්බන්ත පරන්ති ඥාන. එහෙනම් මේක පටිච්ච සම්පාද ධර්මයක් කියන නුවණ ආවා. ඔන්න ඔය නුවණ ටික සම්පූර්ණ වෙනකොට සම්මාදිට්ඨිය. එයාගේ දැකීම නිවැරදි. ඒ දැකීම නිවැරදි වෙනකොටම පින්වතුනි එයාට මොකද වෙන්නේ? දර්ශනයෙන් පහකට යුතු කෙලස් ටික නැහැ. දර්ශනයෙන් පහකට යුතු කෙලස් කියලා කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරමාසය. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මොකක්ද? හොඳට බලන්න. සක්කාය දිට්ඨි කියලා කියන්නේ මේවා දර්ශනයෙන් පහකට කෙලෙස. ඒ කියන්නේ දර්ශනීය තියෙනකොට ඒ දර්ශනීයට මේ කෙලෙස් නැති වෙනා මිසක මේ කෙලෙස් නැති කරන්න වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. සක්කාය දිට්ඨි කියලා කිව්වේ රූපං අත්තතෝ සමුනපස්සති. රූපය ආත්ම වශයෙන් දකිනවා. අත්ත නේවා රූපං රූපය ආත්මයට හිත එකක් රූපවන්තං වාත්තානං රූපය ආත්මවත් එකක් රූපස්මින් අත්තානං රූපය ආත්මය තියෙනවා රූපය ආත්මයක් රූපේම ආත්මයි රූපය ආත්මයට හිතයි ආත්මය රූපවත් එකක් රූපය ඇතුලේ ආත්මය තියෙනවා කියලා හිතනවා නම් ලෝකෙට මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකයාට ඔන්න ඔය ධර්මතා හතරෙන් එකක් අනිවාර්යෙන් තියෙනවායි දෙවියෙක් වුණත් ධර්මයක් වුණත් තියෙනවා. ඒ වගේම වේදනාව ආත්ම හැටියට වේදනාව ආත්මයට හිත හැටියට වේදනාව කියන්නේ ආත්මවත් එකක් වේදනාව තුලාත්මය තියෙනවා කියලා හිතනවා. මේ වගේ සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහට හතර ගානේ විශක් තියෙනවා. හතරවර පහ විශයි. දැන් හොඳට අපි බලමු අපි දර්ශනයක් වෙනදට ලෝකයා රූපේ කියලා බලනකොට ඒ රූපය විඳිනකොට රූපය හඳුනනකොට රූපය හිතනකොට රූපය දැනගන්නකොට ඒ ලෝකයට තව සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ රූප හම්බ වෙනවා. ඒ රූප සත්‍ය පුද්ගල කියලා හිතනවා. මෙහෙම තමන්ගේ රූපෙත් හම්බ වෙනවා. මේ මම සත්‍යයේ. මමත් පුද්ගලෙ පුරාණ කර්මයේ ඉඳලා යාවේ. අද කර්ම රස කළ කර්මානුරූපයයි කියලා බලනකොටම ලෝකයට ඇහැ පරිහරණය කරනකොට කන පරිහරණය කරනකොට සවිඥානික වස්තු හම්බ වෙනකොට මේ සක්කාය දිට්ඨිය යෙදෙනක නවත්තන්න බෑමයි. මේව දර්ශනෙන් පහකට යුතු කෙලස් ඔනෝයි දැන් අපි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධී ඥානං අරබය ආව මාර්ගයට මෙන්න මේ මාර්ගයේ මෙහෙම වැඩියොත් දුක්ඛ පිරිසෙන් දකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් වෙනවා ඒ ටික කරන්න පුළුවන් ඒ ටික අද නැති කෙනාට ඒ ටික ගෙනත් දෙනවා මේකට කියලා ස්කන්ධයන්ගේ උදේවය බලන්ද පෙන්වුවාම එහෙනම් මේ විදිහේ පැවැත්මක්මයි අතීතයේදී තිබිලා තියෙන්නේ අද මෙතන වැරදුනොත් අනාගතයටත් මෙහෙම වෙනවා අද මෙතන හැදුනොත් අනාගතයට දුක නැති වෙනවා කියලා දෙපැත්තටම දැක්කහම දැන් අපි හොඳට බලන්න අපි ස්කන්ධයන්ගේ උදේවැය බලනවා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා එතකොට අපිට හම්බ වෙන්නේ නැහැ නුවණක් විතරයි අපිට හම්බ වෙන්නේ පෙනෙන දේ විතරයි. අර මං කියන්නේ කවදාවත්ම තේක හදන හැටි දන්නේත් නැති දැකලත් නැති අහලත් නැති කෙනෙක් අතට තේකක් දුන්නොත් එයාට සීනි තේකුළු උමතර කියන එකක් හම්බ වෙන්නෙම නෑ දන්නේ තේක විතරයි මේකද කියන්නේ මොකක්ද තේක සහ හරි රහයි ඔයගොල්ලන්ගේ තේක ඈ කියලා ඒකත් බොනවා. හැබැයි ඒක විතරයි. ඒ වගේ ස්කන්ධයන්ගේ උදේවැය නුවණයි. බලන්දිකුත් පෙනෙනවා. තේකක් බොනවා වගේ තමයි පෙනෙනකම. පෙනෙනකමට හේතු ටික දන්නවා යා. අර තේකට හම්බ වෙන්නේ නැහැ හේතු ටික දන්නවා සීනි තේකුළු උණු වතුර කියන එක යෙදිලා වැය ඒවට යටින් නෙමෙයි තේයකට යටින් තියනවා නෙමෙයි සීනි තේකොළ උණු වතුර යෙදිලා වැය වෙලා ඒ ටික තියෙනවා. ඒ ටික තියෙන හින්දා තමයි තේක කියන එකක් තියෙන්නේ. ඒ ටික යෙදිලා වැය වෙලා තමයි මේ තේක වෙලා තියෙන්නේ. ඒ වගේ ඇහැ රූපයට ගැටලා රූපය ඇහැට ගැටලා හිත ඊට අනුගතව ඉපදලා ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා කියලා නාම ධර්ම ටික තුළ මේ නාම රූප දෙක නිසායි මේ පේන්නේ. මේ පේනවා කියන තැන පුරාණ කර්මයෙන් හටගත් විපාක නාම රූප දෙක තමයි තියෙන්නේ. ඒ නාම රූප දෙක යෙදිලා වැය වෙලා මේ පේනවා. අපි රූපයක් පෙනෙනවා. පෙනෙන දෙයට හිතින් කින් කින් කරනවා. පෙනෙන දේ විඳිනවා කියලා අර විපාක නාම රූප දෙක තමයි මේ විඳින්නේ. හැබැයි තණ්හාව ඇති නොවන විදියට. ඔන්න බලන්න ඒ විදිහට මට පෙනෙනවා පෙනෙන දේක ගනුදෙනු කරනවා කියලා බලනකොට අර තේක හම්බ වෙන කෙනාට සීනී ගුරු සීනී තේ කුළුණු වතුර හම්බුනේ නෑ වගේ. ස්කන්ධයන්ගේ උදය ඇතිවීම නුවණින් බලාගෙන ඇවිල්ලා මට පෙනෙනවා. පෙනෙන දේ එක ගනුදෙනු කරනවා. ඇහැ රූප චක්කු විඥානේ යෙදිලා වැය වෙලා නේද පේන්නේ කියලා නුවණින් බලනකොට දැන් මේ රූපේ කියලා හම්බ වෙයිද කියලා බලන්න. පෙනෙන සිද්ධිය පෙනෙනවා. මේ රූපේ කියලා බලන්න පුළුවන්ද? ඇහෙන් රූපයක් බලන්න පුළුවන්ද? රූපේ විඳින්න පුළුවන්ද? රූපයක් හඳුනන්න පුළුවන්ද? රූපයක් හිතන්න පුළුවන්ද? රූපයක් දැනගන්න පුළුවන්ද? දැන් ඒක ඔක්කොම යෙදිලා වැවිලා පෙනෙනවා. පෙනෙනකම ඇසුරු කරනකොට බලන්ට දැන් රූපය දකිනකොට රූපයේ සත්‍යය රූපයේ ආත්මයක් ආත්මවත් එකක් රූපය ආත්මයට හිත එකක් රූපය ආත්මවත් එකක් රූපේ තුල ආත්මය කියනවා කියන කෙලෙසයක් අපිට පවත්වන්න පුළුවන්ද? වේදනාව සංඥාව සංකාර විඥානය කියන ටික අරඹය අපිට ඒවම ආත්ම හැටියට ඒවා ආත්මයට හිත හැටියට ඒවා ආත්මවත් වෙලා ඒව තුල ආත්මයක් තියෙනවා කියන විදිහේ කෙලෙසයක් පවතිනවද නැහැ ඒක මේ දර්ශනෙන් පහකට කියන්නේ මේ දර්ශනෙට හිත තියෙනකොට ඒ කෙලෙසේ ප්‍රහාණය වෙනවා අපිට ශබ්දයක් හම්බ වුණොත් ශබ්දයේ විඳින්න ගියොත් ශබ්දය හඳුනන්න ගියොත් ශබ්දයට හිතන්න ගියොත් ශබ්දය දැනගන්න ගියොත් ඔන්න ඒ ශබ්දය සතෙක්ගේ වෙන්න පුළුවන් පුද්ගලයෙක්ගේ වෙන්න පුළුවන් ආත්මීය වූ ශබ්දයක් වෙන්න පුළුවන් ඒ වේදනාවත් වෙන්න පුළුවන් නමුත් කන ශබ්දයට ගැටලා ශබ්දයේ කනට ගැටිලා ඊට අනුගතව හිත ඉපදිලා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙලා ඒ නාම රූප දෙක නිසා නම් ඇහෙන්නේ අපි ඇහෙන දේ විඳිනවා කියලා අර විපාක නාම රූප දෙක තමයි විඳින්නේ. ඒ විපාක නාම රූප දෙක යෙදිලා වැය වෙලා තමයි අපිට ඇහෙන්නේ. අපි විපාක නාම රූප දෙක තමයි පරිහරණය කරන්න හැබැයි තණ්හාව නැති වෙන විදිහ. අච්චෙජ්ජි තණ්හං ඉද නාම රූපේ මේ නාම රූප දෙකේ තණ්හාව තමයි මේ හිඳින්නේ අපි මේ දර්ශනයට ඉතු කියලා. බලන්න එතකොට එයාට කන ශබ්දය කියලා රූප හම්බ වෙයිද කියලා. එතකොට රූපයේ සත්වයා රූපය ආත්මයත් රූපය ආත්මයට හිතයි රූපය ආත්මවත් එක රූපය තුල ආත්මය තියෙනවා කියලා කෙලෙසයක් පවත්න්න පුළුවන් මේ සුත කියන එකට හිත කියලා. ditthya sutta muta viññāta කියන tiකට හිත තබනකොට පින්වතුනි ඒ දර්ශනයට හිත තබනකොට අන්න අර ඉෂ්‍යාකර සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනවා. පවත්තන්න බෑ. ඒකයි දර්ශනෙන් පහකට කෙලෙස්. ඒ කෙලෙස්ය මේ රූපය බලලා බලලා කඩලා කඩලා මෙනෙහි කළ සක්කාය දිට්ඨිය අයින් කරන්න බෑ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සක්කාය දිට්ඨිය යෙදෙන්න තියෙන ස්කන්ධ ටිකම හසු වෙන්නේ නැති වෙනකොට මේ දර්ශනයට ඒ දර්ශනයට අනර කෙලෙස්ේ නැති වෙනවා. ඊගාවට විචිකිච්ඡා කියනකොට බුද්ධේ කංගති ධම්මේ කංගති සංඝේ කංගති එතකොට මේ වගේ දර්ශනයක් දකිනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාට කංකා නැහැ මොකද මේ දුක දුක ඇතිවීම නැතිවීම දකිනකොට ඒ කාන්තෙන් මේ වගේ දර්ශනයක් පෙන්වන කෙනා මාර්යගේ භූමියෙන් ඈතර වෙච්ච ලෝකෙන් ඈතර වෙච්ච උත්මයක්මයි කියලා බුදුහාමුදුරන්ගේ බුදු බව අදහනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්නෝ කියලා බුදු ගුණ බුදුහාමුදුරුවෝ ගැන සැකයක් නැහැ. මේ ධර්මයේ දකිනකොට මේ සම්දිත්තිකකම අකාලිකකම ඒකාන්තයෙන් මේ ක්‍රමයට තණ්හාව ගෙවා ගන්න පුළුවන්මයි. දුක පිටින් දකින්න පුළුවන්මයි. ලෝකේ කෙනෙකුට ලෝකෙ තුල ඉඳගෙන පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා දුක පිටින් දකින්නවත් ලෝකේ තණ්හාව ඇති වෙන ඇහැ රූපේ පරිහරණය කරමින් තණ්හාව අයින් කරනවා කියන එකව තවදාවත් වෙන්නේ හැබැයි මේ මාර්ගය සක්කාතයි මනාකොට දේශනා කළා තියෙනවා දුක පිරිසින් දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් විදියට මාර්ගය තියෙනවා නේද කියලා තියෙනවා යම් කිසි කෙනෙක් අතීතයේද මේ වගේ මාර්ගයක පිළිපන්නා නම් එයා සුපටිපන්නමයි. මනාව වූ මාර්ගයක පිළිපදලා තියෙනවා. රූපය දැක රූපේ දැක රූප සමුදය දැක රූප නිරෝධය දැක රූප නිරෝධයේ පිණිස යමෙක් පිළිපන්නේ නම් හේ ලෝකේ සුපටිපන්නයි යමෙක් ලෝකේ සුපටිපන්න නම් හේ උජුපටිපන්නයි යමෙක් ලෝකේ උජුපටිපන්නං හේ ඥායපටිපන්නයි යමෙක් ලෝකේ ඥායපටිපන්නං හේ සාමිච්චපටිපන්නයි මේ දර්ශනය නිසා උජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චපටිපන්න කියන මේ ಗುಣ ටික එනවා ඒ බුදුරජාණන් වහන්සේගේ පුරුෂ යුගල හතරක් වූ අස්කාරය පුද්ගලයා සුදුසු උන්වයි ಗುಣ හතර නිසා සුදුසු වෙනවා ආහුනේයයි පාහුනේයයි දක්ඛිනේයයි අංජලි කරණේයයි අනුත්තරම් පුඤ්ඤක්කිත ලෝකස් මෙන්න මේ ධර්මතා පහට සුදුස්සෙක් වෙනවා මහා සංඝරත්නය අර ධර්මතා හතර නිසා සංඝයාගේ ගුණ ওই ධර්මතා හතර ඒ හතර නිසා ආහුනේයයි පාහුනේයයි දක්ඛිනේයයි අංජලි කරණේයයි පුඤ්ඤක්කිත අනුත්තරම් ලෝකස්ස වෙනවා මොකද්ද දුක දැන දුක්ඛ සමුදය දැන දුක්ඛ නිරෝධය දැන දුක්ඛ නිරෝධය පිණිස පිළිපන්නේ නම් ඒ ලෝකේ සුපටිපන්නයි යමක් ලෝකේ සුපටිපන්න නම් ඒ උජුපටිපන්නයි උජුපටිපන්න නම් ඥායපටිපන්න ඥායපටිපන්න සාමිචිපටිපන්න ඔය ධර්මතා හතර ඒක සැක නැහැ ඒ වගේම පුබ්බන්තේ කංකති නෑ යාට දැන් අපි පෙර හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොකෙක් වෙලා මොකෙක් වෙන්නද්ද කියලා නැහැ. එයාට පෙරත් කොතනක හරි තිබුණා නම් මේ පංච උපාදාන ස්කන්ධයක් තමයි තිබුණේ. ඒක පිරිසිඳ නොදන්නා අවිද්‍යාව නිසා එගත් රූපේ කියලා නිමිති අරගෙන ඒ රූපේ මම මගේ මගේ ආත්මය මගේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා පුද්ගල භාවයක් හදාගෙන මගේ දුව පුතා අම්මා තාත්තා කියලා පුද්ගල භාවයක් හදාගෙන තණ්හා උපාදාන වෙච්ච නිසා භවය හැදිලා අද මෙතෙන්ට ආවා අදත් විඥානාම රූප සලතන පස්ස වේදනා කියලා පංච උපාදාන ස්කන්ධයක් හැදිලා තියෙනවා. ඒක දුක තණ්හාව නිසා දුක ඇති වෙන්නේ. තණ්හාව නැතිනොත් දුක නැති වෙනවා. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ওই දුක පිළිසින් දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරන්න තියෙන වැඩපිළිවෙල එක තියෙන ස්කන්ධයන් උදේවයි බලන්ට කියලා අදත් අහගන්න බැරි වෙලා රූපේ කියලා බලපු ගමන් මගේ ඇහැ, මගේ කන, මගේ දිව, මගේ නාසය, මගේ ශරීරය කියලා රූප හම්බ වෙනවා. මගේ දුව, පුතා, අම්මා, තාත්තා කියලා රූප හම්බ වෙනවා. ඒ හින්දා අදත් තණ්හා උපාදාන වෙලා භවය හැදුනොත් මතු මේ වගේ විපාක ටිකක් හම්බ වෙයි නේද කියලා පුබ්බන්තේ කංකති එහෙනම් අතීතයේ කෙනෙක් හිටියවත් නෙමෙයි එයාට අනාගතය ගැන සැක නැහැ අනාගතේ අපි මැරිලා උපදීද? උපදීනම් කොහේ උපදීද? මොකෙක් වෙලා උපදීද? මොකෙක් වෙලා මොකෙක් වෙයිද කියලා එයාට සැක නැහැ. එයා දන්නවා අද අද මේ අවිද්‍යාව තිබුණොත් අදත් රූප, ශබ්ද බලමින් හිටියොත් කෙලින්ම අහුවෙනවා මේ මගේ මූණ, මගේ අත, මගේ කකුල, මගේ බඩ, මගේ ඔළුව, මේ මම, මේ මගේ දුව, පුතා, දුව, අම්මා, තාත්තා යාළු මිත්‍රයන්ගේ රූප හම්බ වෙනවා. ඒව ආරම්භය තණ්හා උපාදාන වෙලා හිටියොත් අනාගතයටත් මේ වගේ ධර්මතා පහක් හැදෙනවා. ආයත් පංච උපාදානස්කන්ධ දුකක් විඳින්න වෙනවා කියලා නුවණයි. පුබ්බන්ත පරන්තේ ඥාන. පටිච්ච සම්පද ධම්මේ ඥාන මේ පටිච්ච සම්පද ධර්මයක් නේද කියන නුවණ එනකොට බලන්න විචිකිච්ඡාව නැහැ. කෙසේද කෙසේද යන විමුති නැහැ මෙයාට මේ ධර්මය දකිනකොට. සක්කාය දිට්ඨිය නැහැ විචිකිච්ඡාව නැහැ. ඒකම දුක නැති කිරීම සඳහා නොයෙක් නොයෙක් විදිහේ වෘත සමාදානයන් වෙනවා කියන දෘෂ්ටියක් නෑට නෑ. එක එක මේ මේ විදිහට කටයුතු කළ දුක නැති කෙරුව හැකි කියලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කරන මාර්ගය කියලා දකිනකොටම සිල් වෘත පරාමර්ශණය කරන එක නැති වෙනවා. ඒකයි දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය දැකලා පුබ්බන්ති ඥානෙ අපරන්ති ඥානෙ පුබ්බන්ත අපරන්ති ඥානෙ පටිච්චසම්පද ධම්මේ ඥානං කියන මෙන්න මේ ටික දිගහැරලා එනකොට පින්වතුනි පෙළ දහම බුදුරජාණන් වහන්සේ අද දවසේදී ජීවමාන වෙයි ඔබට හරියට මේ ටික තේරෙනකොට ඔබටත් ඉබේම සක්කාය දිට්ඨිය විෂයාකාර සක්කාය දිට්ඨිය පවත්න්න බැරිවේ. ඇයි ඔබට සක්කාය දිට්ඨිය ඇති වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හම්බ වෙන්නේ හම්බ වෙන්නේ මේ වගේ එතකොට දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් ටික දර්ශනයෙන් දුර වෙනවා කියලා පෙනේ. ඒ වගේම පුබ්බන්තේ අපරන්තේ නුවණෙනකොට අපි කොහෙද ඉන්නේ ඇත්තේ කොහොම ඉඳද්ද මොකෙක් වෙලා මොකෙක් වෙන්නද කියලා එහෙම හිතෙන්නේ නැහැ. මොකද අතීතයේදීත් මේ පංච උපාදානස්කන්ධ දුකක් තිබිලා තියෙන්නේ කියන නුවණ. අපි මැරිලා කොහේ යයිද මොකෙක් වෙයිද කියලා එහෙම හිතින්නේ නැහැ. හ්ම්. පටිච්චසම්පාදය ගැන නුවණ තියෙනවා. මෙන්න මේ ටික දැනගත්ත පමණකිනුත් මාර්ගස්ථයි කියලා කියනවා. එයා මේ ටික දැනගත්තට පස්සේ මේ ටික දැකීම සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. කොහොමද ශීලයක පිළිතලා කය වචන දෙක හොඳට සංවර කරගන්න. උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩලා හිත සමාධි කරන්නට ඕනේ. වායාම සති සමාධි. වැඩ කටයුතු කරනකොට යනකොට එනකොට මේ දර්ශනීය නිතරම දැයි නම් කාය වේදනා චිත්ත ධම්ම ටිකේ නිතරම හිත හුරු කරනවා. කාය වේදනා චිත්ත ධම්ම කියන ටිකේ නිතරම හිත හුරු කරලා සතිපට්ඨානෙ වඩන එහෙම නැත්නම් ආනාපාන සතිය බුදු ගුණ අසුබය මරණය බුදුරජාණන් වහන්සේ චිත්ත සමාධිය ඇති කර ගැනීම පිණිස කමඨං 40ක් දේශනා කළා තියෙනවා. ඒ ඕන කමඨහනක් වඩලා ආවර්ණීය ධර්ම දුරු කරගන්නට උත්සාහවත් වෙනවා. ඒ ආවර්ණීය ධර්ම දුරු කරගන්නට මහන්සි වෙවි සීලයක පිළිපලා සමත කමඨානකින් හිත වඩවඩ කලින් කල උදේවැය බලනවා. තමයි යනකොට එනකොට වටපිටාව බලනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා බාහිර පැවැත්ම මායාවේ භූමිය. මම මායාවේ භූමියට යන්නේ නැතුව කොහොම හරි ඉන්න උත්සාහවත් වෙනවා කියලා හොඳ සිහියෙන් උත්සාහයෙන් මට පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා නේද ඉස්සෙල්ලාම ගන්න එහෙමයි මට පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා නේද දැන් රූපය කියලා බලනවා නෑ නෑ රූපය නෙමෙයි මට පෙනෙනවා නේද කියලා බලලා පෙනෙනකම ඇති උනේ කොහොමද ඒක නැති වෙන්නේ කොහොමද? අමතක වෙලා අන්න වාහනයක් ඇහෙන සද්දේ කියලා නෑ නෑ නෑ. වාහනයක් යන සද්දනේ මට ඇහුණා. මට ඇහුණු දෙයට වාහනයක සද්ද කිව්වා. වාහනයක ගහන්නේ වාහනයක හඬක් ඇහුණා කියනකොට නෑ නෑ වාහනයක සද්දයක් නෙමෙයි. මට ඇහුණු දෙයට වාහනයක සද්දයක් කිව්වා. මට ඇහුණේ කොහොමද? කන සද්දයට ගැටලා සද්දේ කාන්ට ගැටලා හිත හිත අනුගත ඉපදුලානේ ඇහුනේ කියලා එහෙම පෙන්නනවා. අම්මෝ මේක මහා අසුචි ගඳක නෑ නෑ මට දැනෙන දෙයටයි මේ ගඳ කියලා කිව්වේ. අනේ මේ කේක් කෑල්ල නම් හරියම රායිනේ නෑ නෑ නෑ. මට දැනෙන රසයට මම මේ හරි රහයි කිව්වා නේද මට දැනෙන දෙයට හරි රහයි කිව්වා නේද. බහැර රූපයකට නිමිත්තක් දෙන්නේ නෑ. ඊට පස්සේ ඒකට ඇතිවීම නැතිවීම පෙන්වනවා. මෙන්න මේ විදිහට විтин විට වර්තමානයේක දික්ටි සුත මුත විඤ්ඤාත කියන ටික පෙන්වලා ඒක ඇති වෙච්චහන නැති වෙන හැටි පෙන්වනවා. ඒකට උපකාර පින සමතකමට අහනක වඩනවා. ඒකට උපකාර පින සීලයක පිළිටනවා. ඒ විතරක් නෙමෙයි පින්තුනේ අර මං කලින් මතක් කළා වගේ විදර්ශනා ඥාන කියලා අපිට මේ ටික තාම තේරුණාට බැයි නම් දුවා පුතා ගෙවල් දොරල් යාන වාහන ඉදකඩම් මිලමුදල් කියන ටිකේ විරාග බවක් ඇති වෙන විදිහට තමන්ට සිහි වෙන සිහි වෙන දැනෙන දැනෙන දේවල් ගැන නුවණින් හිතන්න. බුදුහාමුදුර දේශනා කරනවා ශබ්දේ හිමේපි හිමනාපේ නානා භව විනා භවෝතින් පැත්තකට වෙලා ඉන්නකොට අද මගේ දරුව මුණු පුරෝ නිසා මගේ රැකී ආරක්ෂා නිසා මට තියෙන gedara නිසා පහසුකම් නිසා මගේ හිතට සතුටක් ආස්වාදයක් ලැබෙනවා තමයි ඒ මේ ප්‍රියමනාප හැම දෙයින්ම හැම දෙයින්ම වෙන වෙන්නගෙන දවසක් එනවා නේද කියලා නුවණින් ටිකක් හිතන්න පැත්තකට ගිහලා ඒකෙන් ඕගොල්ලෝ දන්නේ මහ පුදුම විරාග මනසක් ගෙනල්ලා දෙනවා අනේ මේ තරම් මුදල් දීපොළ තිබුණත් මේ හැම දෙයක්ම අහිමි වෙන අනුන්ට අයිති වෙන දවසක් එනවනේ අද දවසේදී මගේ දුව දරුවෝ නිසා මගේ හිත මොන තරම් සතුටකින් පිරීලා තිබුණත් ඒ ගැන හිතනකොට සතුට වුණත් ඒ ප්‍රියමනාප හැමදේම වෙනස් වෙන දවසක් වෙනවා නේද? මේ හැමදේම අතහැරෙන මොහොතක් වෙනවා නේද? මොනතරම් ධනයක් තිබුණත් මේ හැම දෙයක්ම විනාශ වෙන තැනකටපත් වෙන වෙන් වෙන දවසක් එනවා නේද කියලා විරාග මනසකින් ටිකක් හිතන්න. අන්න එහෙම හිතනකොට ලෝකේ තියෙන දේ ඕනෑවටම වඩා හරයකින් හසු වෙන බැඳිලා තියෙන gati අඩු වෙනවා. අඩු වෙනකොට මේ දර්ශනයට හිත තියන්න පුළුවන්. ඉතින් මේ දර්ශනය මේ පින්න පුදේ ගැඹුරුයි එකපාරට නොතේරුණා. කීප විටක් අහලා හරි අද දවසේදී මේ දේශනාව තේරුම් ගන්නට අනන්ත සංසාරේ අපිට එන්න උනේ මේ වගේ දහමක් අහලා ඉගෙන ගන්න බැරි වෙච්ච නිසා ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ යලි ජීවමානයි වගේ ජීවමානයි වගේ නෙමෙයි ජීවමානයි අද දවසේදී අපි හැම දිනාටම මේ ධම් පරයයෝසේ නිවිසන සෙන්නට පුළුවන් ඒ සඳහා මේ දේශනාව හැම දිනාටම හේතුපමිශ්‍රම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැකීරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිත ශාසනවාම කුෂ්ඨකාරක සීල දෙවියෝද මේ විහාරස්ථානයට අධිග්‍රහිත සීල දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගන්න දෙවිය පතන බෝධිමුතුන් වෙන සැනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වතුන් කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් දෙමු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භූදයන්තු සම්පදං